ඊළඟට ධම්මදින්න මහත්මියද මෑණි මෑණි කෙනෙක්ද? දර්වසන්නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු එකක් ගැන පොඩ්ඩක් දැනගන්න. දැන් භාග්‍යවතුන් වහන්සේ අපි හැම හැම පාරමිතාවෙම අග්‍රයි කියලා නේ අපේ තියෙන එහෙම තියෙද්දි සීවලි මහරහතන් වහන්සේ වඩිනවද කියලා වගේ අහපුවාම උන්වහන්සේට ආග්‍යවතුන් වහන්සේට වඩා එහා ගිහපු පරිමිතා ශක්තියක් දාන පරිමිතා ශක්තියක් තිබුණාද වගේ ප්‍රශ්නයක් එනවා ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න ඇත්තටම ඒක ඔබතුමින් මතු කරපේක හොඳයි. අපි මීට කලින් ඔය ගැන කතා කරලා තියෙන නිසායි මම ඒ ගැන වැඩි අවධානය යොමු නොකළේ. දැන් බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දාන පාරමිතාව අසීමිතව ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ මහා ලාභී වුණා. සිවලිහා මුද්‍රොත් සසර ගමනේ දාන පාරමිතා. උන්වහන්සේත් මහා ලාභී වුණා. හැබැයි බුදුහාමුදුරන්ට සමහර අවස්ථාවලදී දාන්නේ නැතුව ගියා. සිවලිහා මුද්‍රොන්ට දාන්නේ නැති වෙන්නේ ඒ සීවලිහා මුද්‍රෝ දාන පාරමිතාවෙන් අග්‍ර නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව මහමෙර වගේ නම් සීවලිහා මුද්‍රොන්ගේ දාන පාරමිතාව ඒ ළඟ තියපු පොඩි ගල් කැටයක් වගේ. හැබැයි බුදුහාමුදුරන්ට දාන්නේ නැතුව යන සීවලි හාමුදුරන්ට නැති වෙන්නේ මොකද්ද හේතුව? අර තථාගතයන් වහන්සේ දේශනා කරපු સિદ્ધාන්තේ කර්ම කරපු කරපු හැටියට විපාක දෙන්නේ මතුවෙන මතුවෙන හැටියටයි විපාක දෙන්නේ. දැන් තථාගතයන් වහන්සේට කොච්චර ප්‍රබල කර්ම තිබුණා වුණත් ඒවා යටපත් වෙන්නට පෙර සංසාරයේ කරපු යම් අකුසල කර්මයක් ඉස්මතු වුණොත් අනුන්ට ආහාර වළක්වපු අනුන්ගේ ආහාරය හොසි කරපු එබඳු කර්ම බෝසත් අවදියේ තීට පෙරක් තියෙන්නට පුළුවන්. එතකොට ඒ කර්මයක් මතුවෙච්ච ගමන් උන්වහන්සේට ලැබෙන්න තියෙන අවස්ථාව යටපත් වෙනවා. ඉතින් සීවලිහාම් රටත් එහෙම කර්ම ඕන තරම් තියෙන්න පුළුවන්. දැන් උන්වහන්සේ උපදින කොටත් අවුරුදු 7කුත් මාස 7කුත් දවස් 7ක් හිර වෙලා හිටියේ. අර රජකම් කරන කාලේ අන්‍ය රාජ්‍යයක් හිර කරලා තියාගෙන. ඉතින් එතකොට මේ මිනිස්සුන්ට කන්න නැති වෙච්ච අකුසල කර්ම නැද්ද? ඕන තරම් තියෙනවා. හැබැයි ඒක අකුසල කර්මකින්වත් උන්වහන්සේගේ කුසලයේ යටකරන්න බෑ. අන්න ප්‍රාර්ථනාවේ තියෙන විශේෂත්වය. බුදුහාමුදුරන්ට එහෙම පැතුමක් නැහැ. බුදුහාරගේ පැතුම බුද්ධත්වය. උන්වහන්සේ අවසාන භවයේ ලාභීන්ගෙන් අග්‍ර වෙන්න ලාභ නොපිරිහි පවත් එහෙම පැතුමක් බුදුහාරන්ට නැහැ. එහෙම පැතුමක් නැති නිසා උන්වහන්සේට ඒ සඳහා යෝග්‍ය කුසල් තිබුණට වෙනත් අකුසලයකින් යට වෙන්න පුළුවන්. හැබැයි සීවලී හාමුදුරුවන්ට උන්වහන්සේගේ කුසලයේ යට කරන්න බැරි විදිහට ප්‍රාර්ථනාවෙන් තහවුරු කරනවා. ඒකයි ප්‍රාර්ථනාවේ තියෙන වැදගත්. ධම්මදින්න මෑණියන්ට වැටහුණාද ඒක කියපු කාරණේ එතුමියගේ මයික් එක ඔන් කරන්න පුළුවන්ද? එහෙමයි සවිනාස් වැටුණා මයික් එක ඔන් කරගන්න. හරි හරි. දරසනයි ස්වාමීන් වහන්සේ.